2001 වසරේ පෙබරවාරි මාසයේ 16 වන දින ප්‍රචාරය කරන ලද අන්දරේ කියූ කවි පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී රාජා දමින්පාල මහතා නිෂ්පාදනය කළ තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. තුන්පත් රටා කොට ඉදිරිපත් කරන්නේ ජේ.බී. දිසානායක. කොළඹ ඉඳලා කතරගම නුවරට යන මහපාර හම්බන්තොට පහුකලාම යන්නේ උතුරට ලුණු ලේවායක් මායම් කරගෙන. මේක පහු කරලා ටික දුරක් ගියාම හම් වෙනවා තැනක් කොහොලංකල කියලා. මෙතෙන්දී වම් අතට හැරිලා කැලේට 70ක්මක් විතර ගියාම හම් වෙනවා ගමක් උඩමලල කියලා. මේ ගම මැදිනුයි ගලා බහින්නේ උඩමලල ආර. මේ උඩමලල ආරේ දියකඳ එක් වෙන්නේ උඩමලල වැවට. මේ වැවේ සරුවට වැවෙනවා විලපලා. විතර දෙවේලේ එනවා තරුණියෝ මේ විලපලා නෙලන්නේ. ඉඳහිට තරුණයෙකුත් ඇවිල්ලා මෙතන මේ විලපා නෙලන තරුණියන්ට විහිළුවක් කරනවා කවියෙන්. කුල පුලා ගොසින් උඩමලා ආරට කොළහෙලා බදින කොණ්ඩේ පිටිකරට විලපලා කඩන කත හොඳ පහසට කියලා අනිත් කවි පදේ කියන්නේ ඉස්සරම මේ ගෑනු ටික සීරම් පැනලා දුවනවා මේ තරුණයා කවි කීමට ගජහපනෙක් යන්තරේ සොඳයි ඉඳ කපූ කටින්නට ගින්නරේ සොඳයි සීසට තපින්නට මන්තරී සොඳයිද ජප කරන්නට යයි සිව්පද කියන්නට අද වුණත් කවුරු හරි ලස්සන කවියක් කිව්වහම සිංහලයෝ කියනවා අන්දරේ මරණට පස්සේ කවියක් ඇහුවා කියලා. මේ උඩමලල වැව් ඉස්මත්තේ අදත් තියෙනවා ඒ තරම් සරුවට තනකොළ නොවැවෙන බිම්කඩක්. මෙතන තනකොළ නොවැවෙන්නේ ඇයි කියන ගැන ගැමියන් අතර යම් යම් අදහස් තියෙනවා. ඒ අන්දරේ වල දාපු තැන මේ තනකොළ පැලවෙන්නේ නැහැ. ඔය ගල් කණු හතර තියෙන්නේ කවුරු ඒ අන්දරේ හෝ අන්දරේ වෙනුවෙන් කවුරු හරි ඔතන වල දාලා තමයි ඔය හතර පැත්තටම ගල් කණු හතරක් වල දාලා එතන කොටු කරලා හරි ගස්සලා තියලා තියෙන්නේ. අනිත් හරිය සම්පූර්ණ තනකොළ වැවිලා තියෙන්නේ අන්දරේ වල දාපු තැන තමයි අර තනකොළ නැතුව තියෙන්නේ. ওই කාලෙකවත් කොච්චර මේ වහින කාලෙකවත් මේ හැමතැනම තනකොළ හැදෙන්නත් එතන තනකොළ හැදෙන්නේ නැහැ පොඩ්ඩක්. පසුගියද අපි ගියා අන්දරේගේ සොහන සොයාගෙන ඔය උඩ මලල කියන ගමට. එහිදී අපට හමුණා අන්දරේට කිට්ටු නෑ සබදගම් කියන කීප දෙනෙක්ම. අන්දරේ මැරුණේ උඩමණල වුණත් ඔහු උපන්නේ දෙවුන්දර කෙරළවැල්ල කියන ගමේ. මේ අන්දරේ කියන තැනත්තා මැරලා කලක් ගත වෙන නමුත් එයාගේ නම මැරුණේ නැහැ. නම ජීවත්ව තියෙනවා. ඒ පරපුරත් ජීවත්ව ඉන්නවා. නමුත් ඒ પરම්පරාවේ උදවියේ ඉන්නවා. ඒ වගවාසකම දැනට පාවිච්චි කරන අයත් ඉන්නවා. ඔය ඉන්නේ දෙවිනුවර නගරය ඇතුලේ කිරවැල්ලේ කියන පැත්තේ. ඒ අතරතුර මේ තැනත්ත හිටියයි කියන එක දැන ගැනීමට බොහෝ දෙනා ශ්‍රවණ වර්ණ කරුණු විමසනවා. සාධක මදි නමුත් පරණ ඔප්පුතිරප්පු වලින් මේක හොඳට ඔප්පු වෙනවා. පරණ ඔප්පුතිරප්පු වල මායිම් හැටියට අන්දරේගවත් කියන දාලා තියෙනවා. ඒ නිසා අන්දරේගේ ජීවිතය කිරලවැල්ලේ සාර්ථකන්තිමින් පවත්වපු බවට සාධක ලැබෙනවා ඒ පරණ ලිපි වලින්. දැනට කිරලවැල්ලේ අන්දරේගේ ලිඳේ කියල ලිඳක් තියෙන. ඒ ගමේ මිනිස්සු නිතරම භාවිතා කරන මේ අන්දරේගේ ලිඳේ මේ අන්දරේගේ කෙවුම් කෙරුම් වටායි අද අපේ තුම්පත් රටා. නායකමේ තේනෝ නම් අපිට සාමාන්‍යයෙන් මේ ආදිනායකම හැටියට මුත්තා වෙනවා අන්දරේ. අන්දරේගේ නම මේ පළඟ පතිරන හේවා තොණ්ඩිලගේ අන්දරේ කියලා කිව්වා. ඒ ටික විතරයි තිබුණේ. ඊට පස්සේ අන්දරේ ගිහින් තියෙන මේ මේ පුස්තදේව රජුරුවත් එක්ක මේ නිකන් දඩේ මේ වගේ ගමනක්. ඒ ගිහිපු වෙලාවේ මේ සද්දයක් ඇහිලා තියෙනවා මේ ගෙම්බෙක් කඩන සද්දයක්. රජුරුවත් දන්නවා හොඳට මේ ගෙම්බයි අඬන්නේ කියන එක. ඉතින් අන්දරේගෙන් විහිළුවට අහලා තියෙනවා මොකද මේ අඬන්නේ අන්දරේ කියලා. මම කිය දිනවා ගෙම්බෙක් අඬන්නේ කියලා. ඇහද්ද හැව්වලු ඔකට විදින්න. ඉතින් අන්දරේ කිව්වලු ආ මම විදින්නම් කිව්වලු බය නැතුණු. ඉතින් ඇහෙන්නෙත් නැහැ, පේන්නේ ඇහෙන එක විතරයි පේන්නේ මුකුත් නැහැ. එතෙන්දී අන්දරේ එහෙම නැවතිලා ඉඳන් රජුත් ඉඳි විද්‍යල තියෙනවා සද්දෙට. ඉතින් විද්දම වැදිලා තියෙනවා හරියට ගෙම්බට. එතෙන්දී අන්දරේ රජු ඒ රජු ඒවලුම තමයි එයාට මේ දීලා තියෙන්නේ මේ තානාන්තරයක් වශයෙන් සද්ද විද්ද පළඟ පතිරන හේවා තුන්ඩිලගේ ඒ අන්දරේ කියලා ටික හැදුනේ සද්ද විද්ද ටික හැදුනේ ඒ රජුරුන් තමයි දීලා තියෙන්නේ. දැනට නම සද්ද විද්ද පළඟ පතිරන හේවා තුන්ඩිලගේ මුතු කුමාරණ අන්දරේ. අන්දරේ උපන් ගම දෙවුන්දර. දෙවුන්දර ඉපදිලා තමයි මෙහි ඉඳලා තියෙන්නේ මේ පුස්තදේව රජුරුත් එක්ක. රජුරුත් එක්ක තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දිගටම ඇවිල්ලා මේ මිනිස්සු අතරේ මෙහි තමයි ගැවසිලා තියෙන්නේ වැඩිපුරම මේ අන්දරේ රජවාසල කවටය හැටියටයි හැඳින්වෙන්නේ. නමුත් මේ කතා වලින් පේන හැටියට මේ රජවාසල මහනුවර රජවාසල නෙවෙයි. මේ කාලේ දකුණු පළාතේ පුස්තදේව කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. පුස්තදේව රජුරු කියන්නේ නම් මේ මේ උඩමාල මේ කොටසට ඔය පුස්තදේව රජුරුව තමයි ඉඳලා තියෙන්නේ. පුස්තදේව රජුරුව තමයි ඒ වෙලාවේ මේ පැත්ත සම්පූර්ණ පාලනය කරගෙන ඔය විහෙර විහාරවල් මේව හරිගස්සගෙන හුඟක් සෑහෙන දුරට මේ මේ වැඩ කටයුතු කරලා තියෙනවා. මෙතන තියෙනවා දැන් මේ අන්දරේක සොහන ගාවම අර පොඩ්ඩක් එහෙන් තියෙනවා පුස්තදේව රජුරු හදාපු ඒක පුස්තදේව රජුගේ නමින්මයි ඒ පන්සල හදලා තියෙන්නේ. ඊටෙන් එතනින් තව හතක්ම තුන් කාලක් විතර එහාට යනකොට තව එයාගේ විහාරයක් තියෙන විශාල විහාරයක් දැන් දැනක් ජරා වාස වෙලා තියෙන්නේ. ඒක හාඳුරු නමක් මේ කීම විතක්ම ඇවිත් ඉඳලා ගියා යන්න මේ අලින්න කැලේ නිසා ඉන්න බැරි. ඉතින් ওই විදිහට සම්පූර්ණව යවටම මේ පුස්තදේව රජුරු මේ විහෙර විහාරවල හදලා තියෙනවා ඒක. අන්දරේ නොඑක් දිනාට තරුණියන්ට කුමාරිකාවන්ට බිරිඳට රජ්ජරුවන්ට රජබිසවට ඔය ආදි වශයෙන් නොඑක් දිනාට කිව්වයි කියන කවි රාශියක් සිංහලයන් අතර ජනප්‍රවාද එනවා. මේ කවි ඇත්තටම අන්දරේ කීවද නැද්ද කියලා අපිට කියන්න බැරි වුණත් ඒ කවි වලින් සිංහල ගැමියාගේ සිනහ රසය ඉස්මතු වෙනවා. දැන් තරුණ වියටපත් අන්දරේට බිරිඳක නැති අරුමය දැනෙන්න පටන් ගත්තා. පළතිරුකේ වවුලොත් එල්ලෙති පේනූ රුව ඇතිනම් අපටත් තුටු වෙති ගෑනු දැසින් එයි කඳුළු බිඳු නොහැකිව වානු ඉතින් මොටද මේ වයසට නැති ගෑනු පිරිමියෙකුට ගැහණියෙක් ලැබෙන්නේ මහා බබා කොටපු හැටියටයි කියලා විශ්වාසයක් අපතර තියෙනවා පින්කල අය යන එන තැන ගරු නම් වූ පෞකල අය යන එන තැන අව නම් වූ පින්කල අයගේ හිස කෙතුවේ මහා බම්බු පෞකල අයගේ හිස කෙතුවේ බම්බුගේ අඹු ගමේ තරුණියන් කෙරේ අන්දරේගේ හිත ඇදී ගියා. මේ සමහරක් නිසා අන්දරේ රෑ තුන්යම පහන් කළේ නිින්ද නැතුව. වතට ලවණතට නුඹ බලන බැල්මට වරලට ගෙලට නලලට නාසිකාවට ගමනට බසට නුඹ හට ලොබ කළ මෙමට කුමකට කියමි නිදි නැත රැය තුන් යමට ආනන්දරේ කියු කවිය තුරින් වැඩි හරියක් මේ ලස්සන තරුණියන් ගැන කියු කවි සඳක් මෙන් මුහුණ ඇති රූසිරු සමන ලඳෙක් වෙන නුදුටු වෙමි මේ මුළු දෙරණ මොලොක් මට සිලිති ගත උපලූ ලෙසින මලක් වැනි ලපටි රතු පාටින් හොබන සවන පිනවනා මුදු බසින සුමිරිය නිතින සිතු බැඳේ ඈවෙත වී පිරිය කුමන ලෙස මැවි දෝ සුරංගන සරිය වචන නැත කියන්නට ඇගේ රූ සිරිය රන්වන් එරන්වන් රන්වන් ලඳුනි තුට නිල්වන් වරල පීරාලා පිට දිගට රන්වන් අතක් දමමින් කලගෙඩිය වට සෙල්ලම් ගමනකින් යනවද ලිඳ ළඟට ඉඳහිට ගමේ තරුණියකත් අන්දරෙදියා හොරෙන් එබිලා බැලුවා යන්තම් සිනානුඹේ මූණට කුමක් වැනි රන්දම් වැලක මල් පෙති ඇමුණුවා වැනි අන්දම් ඊත සරීකර තුත් කුමක් වැනි පන්දම් වැට උඩින් හඳ පෑවුවා වැනි හැබැයි සමහර ගෑනු නම් අන්දරේගේ බැල්ම කෙලින්ම ප්‍රතික්ෂේප කළා තුතු දීපාල කරවන මට නුවණ උපා දුට කෝවා උපඩවන තුප අපට එපා තුපට එපා නම් එක වාරයක් අපා අපට එපා පන්සිය වාරයක් තුපා අන්දරේ කාලයක් රජවාසලක සේවය කරලා තියෙනවා අන්දරේ කියු කවි අතරින් තවත් කොටසක් අයිති වෙන්නේ මේ රජුරවන්ට හෝ රජුරන් සමග ඉඳද්දී කියු කවි අතරට රජුරෝයි ආන්දරේ ගියා මේ අවිදින වෙලාවට ඉබ්බෙත් දැක්කා. ඉබ්බෙත් දැක්කම ආන්දරේගෙන් අහ රජු ඇහුවා ආන්දරේගෙන් මේ මොකද කියලා. එතෙන්දී ආන්දරේ කිව්වා ධාරතිහයි එක නම මුල් කරතනුවා පාරතිහක් ගැහුවට බිය කුද්නතුවා කුන් සතරයි කණු සතරයි ගෙට හැතුවා තෝරාපං මං අද මගදී දුතුවා රජුරෝ කිව්වා ඒ ගමන අන්දරේ කිව්වා ධාරතිහක් එකමද එක ගවසියා වට පිට යන කලට කණු සතරෙන් යායා ගෙතවඩි කලට කිසි බියකුත් නැතු ආය මට දැනෙනා ලෙස මහරජයි බාය අන්දරේ මේ උත්තර දීපු හැටියට මහරජුරවණ්ඩත් ඉබ්බා කියලා කියලා තියෙනවා මහරජා ඉබ්බාය කියලා රජුරෝ මේ ගැන පැහැදුනේ නැහැ රජුරු හිතුවා කොහොම හරි අන්දරේ ලව්වත් ওই වගේ දෙයක් කියවන්න දවසක් රජුරන් වහන්සේට ඕන කළා විහිළුවක් කරන්න අන්දරේට මොකක්ද වුණ කරන විහිළුව මම්බල්ලයි කියන සර්පයා යනකොට අන්දරේගෙන් අහනව අහන්න හිතුන රජුරන්ට අන්දරේ අර අර සර්පයා මොකදයි කියලා. එයින් රජුරන් වහන්සේ අදහස් කළේ මම්බල්ලයි කියන නම අන්දරේ ලව්වම කියවලා අන්දරේ විහිං Tamanට බල්ලයි කියලා කියවගත්තු දැනට වැටලා hina වෙන්න ඕන වට. මේක දෙන්න අතර හොඳ කවටකම බවට හරව ගන්න ඕනවාට. රජුණාන්ද සිල්තත්ව නිතරම අන්දරේ හම්බුනාම විකට කතාවලම තමයි කරන්නේ. මේක අවස්ථාවක් කරගෙන කරාම අන්දරේ තේරුණා මේ හදන්නේ මම ලව්ව මට වල්ලයි කියලා රජුරු සන්තෝෂ වෙන්නේ මේ හදන්නේ කියලා. ඒක තේරුම් ගත්ත අන්දරේ එතෙන්ට පැන්නේ නැතුව අන්දරේ මොකද කරේ? දේවයන් වහන්සේ ඒ යන්නේ හරකුක්කයි කියලා මේ රජුරන්ගේ විනෝදයට හරස් කපලා තමන් එතන ලැජ්ජාවට වැටෙන්නේ නැතුව බේරුණා. ඒක අන්දරික දිවිච්ච සහජ නුවරක්කාරකම. එතකොට මේ අහරකුක්කයි කියලා කියන අන්වර්ථ වෙන්නත් එපාය. ඒ අන්වර්ථ වෙන්නේ කොහොමද? මං කියලා හසරට කියනවා. හසරේ කියන්නේ පාර. ඒ කන්නේ මොකක් පාරින්දල සතා කන්නේ බොහෝ නිසිගත් වශයෙන්. බල්ලට කුක්කයි කියනවා. එතකොට ආහාර කුක්කයි කියලා මේක අන්වර්ථ කරලා වෙනින් නමක් දාලා අන්දරයක බේරගත්තා. එදා පටන් අද වුණුතුරු මම්බල්ලා නෙවෙයි ඒ මම්බල්ලාගේ අද නම එදා නම ඉවත් වෙලා අද නම ආහාර කුක්කා. දවසක් රජුරෝයි විසවුන් වහන්සේ එකට වාඩි වෙලා ඉන්න වෙලාවක අන්දරේ මේ විදිහට කිව්වා රජුරුවන්ගේ හිත සනසන්නේ බොහොම හොඳට රන්කම් කළ වැඩක් වගේ දේවතුමට මහා බඹු දුන් ලියක් වගේ ලෝකේ ඉන්න පඬිහට පිස්සුවක් වගේ කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ අන්දරේගේ මේ උපමාව ගැන කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ කියන උපමාව ගැන රජ්ජුරුව උදාසන බවක් පෙන්නවා. ඒ පාර අන්දරේ මේ කවිය කියලා ඒක තේරුම් පැහැදිලි කළා. කොහොඹ හොඳ දෙයට වෙදවරු ගනින්නා කරවිල අමපලක් ලෙසගෙන බුදින්නා පඬිවරු පිස්සුවක් මෙන් නිති බනින්නා මම්බද වරද කරු අහකින් සිටින්නා අන්දරේ ඒ භාර්යාව දවසක් කතා කරලා කියනවා සෑම කෙනෙකුටම කවියක් කියනවා මොකද මට විතරක් කවියක් කියන්න බැරි මෙයාට එතෙන්දි කිව්වා කෑ ගහන්න නැතුව පලෑ යන්න උඹට මොන කවිද? නෑ නෑ නෑ එකක් මට කියන්න. අන්දරේ ටිකක් කල්පනා කර කිව්වොත් වැඩේ වැරදි. හොඳයි එහෙමනම් මං කියන්නම්. වතුර කලයක් ගෙනල්ලා මේව උකුලේ තියාගෙන ඉන්න ඕන. මම කියලා ඉවර වෙනකොට වතුර කලේ බිම අතාරින්න ඕන. අන්දරේ කිව්වා භාර්යාවට. එමුකෝ මේ වස්වාදිනවා මේ වස්වාදීලා මැරෙනවා මෙයා මේ කවිය කිව්ව හැටි ඒ නිසා වසරෙන්ද ඔතර කඩේ බිම අතාරිනවා ඒ කවිය ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරණා තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා ලියනුඹ බැලිමි සුරාංගන වැන්න රුසිරෙනා පසන්න අතර මං කිව්ව කාලේ අතරින් හිනා වුණා කුමාරී කිව්වේ කියලා ඉතින් මෙයා කාලේ අතරින් නැහැ වසල්න මැරෙන්නේ යනවා දැන් පැලිලා මැරෙන්නේ යනවා විජහරන්දලයන්ට අදට හැරෙව්වා මේ රස කවිය. විස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා තන දෙස බැලිමි වැට කුළු වැන්න එල්ලෙනා ලියනුඹ බැලිමි වැඳීරිය වැන්න දලු කනා මේ කවි දෙකින් එකක් වස් වදින කවියක් වස් කවියක් අනික සෙද්ද වෙන කවියක් සෙත් කවියක් මේ විදිහට වස් කවි සෙත් කවි කීමටත් අන්දරේ ගජහපණෙක් දවසක් දා රාමදින්නා රා නුදුන්නාම ඔහුට කිව්වා මෙන්න මේ විදිහේ වස් කවියක් බඳින බඳින පොට වැරදී කැඩියන් තියන තියන අඩිලිස්සා වැටියන් කපන කපන මන්නේ ලේ තෙමියන් මටරානු දුන් තෝගස මුල වැටියන් මේ කවියට බය වුණු රාමදින්න වහාම හොඳ වැයින් රාපුල් කටුවක් දුන්න අන්දරේට ඒ පාර අන්දරේ කිව මෙන්න මේ කවිය කලුවන් කලුරුවයි අපේ ගම මදින්නා මණ්ඩි නැතුව රාහැමටම බෙදන්නා මීරා දිනෙන් දින වැඩි වීගෙන එන්නා දෙයෝ රැක දෙන්න අප ගම මදින්නා අන්දරේ යන වෙලාවට බබලත් එක්කෙනෙක් අලහාරලා තියෙනවා. අලහාරනකොට අන්දරේ කියලා තියෙනවා දෙස් දෙස් වල ලඳුන් හිමගතවල වදිති දස්කම් ලෙසට දඩි මුගුරක් අරන් යති පස්සත්ෙන් බිදිති කෙක්කෙන් ගොඩ අදිති වස්ත උඩ ළමාගනෙක් අල බිඳිති කටුවල හරන කොටයි ඒක කියලා කියන්නේ කටුවල හරන්නේ හුඟා යටට බහින්නේ අලේ ඉතින් පහුඟා පහත් වෙලා අල හරනකොට තමයි ඒ කියලා දෙන්නේ අන්දරේ කී සමහර කවි දුකට කී කවි බඩගින්න ගැන කිව්ව මෙන්න මේ කවිය වගේ බම්බේකට ඈත මගේ කුඹුර පෙනී පෙනී කුඹේ බැන්ද දජයක් සේම වැනි වැනි මුඹේ පිහිට ඇත්නම් මෙමට පුළුවනි ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනි අංගරේ ගමනක් යන්න පිටත් වෙලා යනවා යන වෙලාවට බඩගිනි තේගෙන එනවා කන්න බොන්නත් ඉල්ල ගන්නවත් තනක් කිට්ටු එකක් ඇත්තෙත් නැහැ මහන්සිත් වැඩි ඒ යන ගමන් මහන්සිය නිවා ගන්න අම්බල මතිමන අම්බලමේ වාඩි වුණා වාඩි වෙලා පිටි කැල්ලක් උඩට වෙලා බලා ඉන්න කොහමද බඩගින්න මකා ගන්න කියලා. කිසිම කෙනෙකුගේ උදව්වක් ලබන්න අවස්ථාවක් උනේ නැහැ. කැන්ද ගහක් ඉස්සරහ පිට තියෙනවා. කැන්ද ගහ. කැන්ද ගහේ කොළ හුළඟට වැටෙනවා. ඇයි කැන්දේ නුඹ ලන්දේ වැනින්නේ මම මෙතනේ අම්බලමේ තැවෙන්නේ බත් නැතිදා තමයි සම දුක් ලැබෙන්නේ බත් නැතිදාට කැන්දන්නා වරින්නේ ඔය කවි ඇරුණාම ජනකතා රාශියකුත් ජනප්‍රවාදයේ එනවා අන්දරේ කිව්ව කතා හැටියට ආ අන්දරේ දවසක් ගිහිල්ලා තියෙනවා රජුරු මේ රජුරුන්ගේ රජමාලට වාසලට හැන්දෑවේ. ගියාට පස්සේ රජුරු කියලා තියෙනවා අන්දරේ දැන් මේ මගේ කුඹුර දෙහෙට මඩවන්නයි මම බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ උඹ ගිහිල්ලා කියාපන් සේරම හරකුන්ට හෙටට මේ මඩවන්න කුඹුර මඩවන්න ඉන්නේ කියලා. එතෙන්දී අන්දරේ කියලා තියෙනවා ඉදිරියටම පැනලා ආ මම ගිහිල්ලා කියන්නම් දේවයන් වහන්සේ ඒක මට පුළුවන් කියලා කියලා තියෙනවා. මේක රජුරන්ට කොප්පමක් කරන්න හිතාගෙනම ඊට පස්සේ අන්දරේ ගිහිල්ලා පිටෙන් හිටි සීරම හරකුන්ට කියලා කියලා කියලා ආවා මේ රජුරුන්ගේ හිට කුඹර මඩවනවා වප් මගුලට උඹලා සීරම වරෙල්ලයි කියලා. ඉතින් එහෙම හරකුන්ට කියලා කියලා අන්දරේ ආවා ආවම තන්දාවේ ගෙදර රජවාසයට. ආවම අන්දරේගෙන් රජුරු අහලා තිබුණා මේ කොහොමද අන්දරේ හරකුන්ට කිව්වද කියලා. ඔව් දෙවියන් වහන්සේ සේරම හරකුන්ට කිව්වා කියලා. අන්දරේ අහලා තිබුණා මේ රජුරු අහලා තිබුණා හරක් පිල්ලු කීයකට විතර කීවද කියලා. හරප්පෙල්ලු 8කට විතර කිව්වයි ඒ කියලා කිව්වා. කොල්ලෝ 8 දිනකට විතර කෑමත් එම් හරි ගස්සගෙන දේවයන් වහන්සේ කුඹරට උදේට බතුත් තරන් එන්නේ කියලා. ඉතින් උදේ පාන්දර අන්දර සජ්ජිරුව ඉතින් තයින් නැගිටලා කොල්ලොන්ට කියලා කෑම බත් පෙට්ටියක් හරි ගස්සගෙන ගිහිල්ලා දිනවා වෙලට. ගිහිල්ලා ඉන්නේ ඉන්නෝ ඉන්නෝ එකම හරකෙක්වත් ඇවිල්ලා නැහැ. එතෙන්දී අහලා තියෙනවා කොහොමද අන්දරි තාම මේ හරක් ආවේ නැහැ මොකද මේ වෙලා තියෙන්නේ කියලා. එන්නේ රට මොකද වුනේ කියලා. මම දේවයන් වහන්සේ කිව්වේ මට හරකුන්ට කියන්න මිසක් එළිරට කියන්නේ කිව්වේ නැහැ නේද? මම හරකුන්ට කිව්වා කිව්වා හරක් නාවට මට කරන්න දෙයක් නැහැ කිව්වා තමුන්වහන්සේ කිව්ලා හරකුන්ගෙන් ඒක අහගන්න. තව මේ දවසක් රජවාසලට ගිහින් තියෙනවා දවාලේ කෑම කන ජාමියන්දරේ. එතෙන්දී හොඳට රාජභෝජනයක බත් කන වෙලාවෙ ඉතින් රජු කිය දෙනවා අන්දරේ ඉන්නේ බත් පොඩ්ඩක් කන්න කියලා. අනේ දේවයන් වහන්සේ බත් නම් පොඩ්ඩක් කන්න බෑ කිව්වලු මුද්දටම කාලයි ආවේ කියලා. ආ එහෙනම් කමන්නේ උඹට හොඳ වැඩක් කරන්නම් කියලා අන්දරේ කාල රජු කාලා හවරලා මේ කිව්වලු කිරි පැණි ඊයෝ ගේන්නේ කියලා. ගෙනාවට පස්සේ ඉතින් කිරි දැක්කට පස්සේ අන්දරේ කිව්වලු දේවයන් වහන්සේ මට කිරි පොඩ්ඩක් ඕනේ කොහොම හරි කියලා. එතෙන්දී රජුලකෝ දෙන්නේ නැහැ මට පොඩ්ඩක්වත් උඹ කිව්වනේ දැන් පොඩ්ඩක් කන්න බෑ කියලා. දැන් කිරි කන්නේ කොහොමද කියලා ඇහුවලු. ආ ඒක ඊට මම පෙන්වන්නම් කියලා කිව්වලු ඒක කිරි මම ලබා ගන්නම් පොඩ්ඩක් මම කියන දේ දේවයන් වහන්සේ කරනවාද කියලා ඇහුවලු. ආ මොකද්ද කියන්නේ කිව්වා. එතෙන්දී කිව්වලු මේ දැන් තමුන්නා දේවයන් වහන්සේගේ මේ රජ වාසලේ මේ කාමරේට පොඩ්ඩක්වත් වැලිය අටයක් බිමට දාන්න බැරි තරමට සෙනඟ පුරවන්නේ කිව්වා. එතෙන්දී පෙරෙව්වලු කියනකොට මොහොතින් සම්පූර්ණ සෙනඟ පුරවල පුරවල මේ ඇඟිල්ලක් ගහන්න තැන්න තරමට ඉඩ නැති විදිහට තද කරාලු සෙනඟ. අන්දරේ හිටියලු එහාදර කොටෙන් රජුරු මෙහා ඒ ඉතරහදර කොට හිටියලු. දෙවියන් වහන්සේ දැන් උක මැදින් මේ මගේ ගාවට එන්නේ කිව්වලු. එන්නේ කියනකොට පොඩ්ඩක්වත් ඉඳ නැද අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා කියලා හුඟක් ඉඩ දුන්නලු රජුරුන්ට අන්දරේ ගාවට යන්න. එතෙන් දැක්කලු මේ රජ අන්දරේ හැවලු හොඳ දෙයට ඉඩ තියෙන බව දේවන්හන්ට තේරුණාද කියලා. එහෙමනම් මටත් දැන් කිරි ලැබුණේ නෑ. ඒකම ඒවා කිරි දුන්නලු කන්න. අන්දරේ පටන් ගත්ත තැන ඉඳලම ඉතින් විහිළු වැඩ විහිළු වැඩ තමයි මේ රජුරුවත් එක්ක කරලා කියලා තියෙන්නේ හැමතිස්සෙම. ඉතින් අන්දරේ අසනීපෙන් ඉන්න වෙලාවේ මේ සාමාන්‍යයෙන් මිනිහා දැනගන්න ඇති මම ඉතින් දැන් අවසාන කාලේ සිද්ධ වෙන්නේ කියලා මැරෙන මොහොතක ඉත් වෙනකොටත් අන්දරේ මේ හිතලා තියෙනවා මේ රජ්ජුරුව හිනස්සවල පොඩ්ඩක් මැරෙන්න ඕනේ කියලා. අත්පය සම්පූර්ණයෙන් මෙහෙම හරහට දිගට කකුල් දිග ඇරලා දාලා ඒ විදිහට මැරලා තියෙනවා මේ මැරෙන්න කිත් වෙලාදී අන්දරේට රජ්ජුරුවන්ට කතා කරලා කියලා තියෙනවා දේවයන් වහන්සේ මම මේ විදිහට මැරෙනවා මේ විදිහටම මට පෙට්ටියක් හදලා හිටන් මේ විදිහටම වලක් කාරලා මේ විදිහටම වල දාන්නේ කියලා. නැතුව මගේ අත් කකුල් එකතු කරලා ඒ විදිහට පෙට්ටියක් හදලා වල දාන්න නැතුව මේ විදිහටම වල දාන්නේ කියලා පෙට්ටි හදලා වල දාන්නේ කියලා ඒ රජ්ජුරුවන්ට කියලා කියනවා. පාන්දරේ ඉතින් මේ විහිළු කරලා විහිළු කරලා අන්තිමට ඉතින් මම මේ මැරෙන මොහොතෙත් මම හිනස්සවල මැරෙන්නේ නෙමෙයි අන්දරේ කටයුතු කරේ කියලා රජුරෝ දුක් වෙලා තියෙනවා. අන්දරේ රජවාසලට සම්බන්ධ වෙලා හිටපු කාලය තුලදී ඔහුට අඩුවක් තිබුණේ නෑ කිරිපැණියෙන්වත් කොට්ට මෙට්ට ඇඳ ඇතිලි ආදීන්වත්. නමුත් ඔහුගේ අවසාන කාලය ගත වුණා කියලා කියන්නේ උඩමලල පළුවීර ගස් යට. රිදී කලේ රන් කොතලේ දීපු මට නිකම් කලේ පැන් නැති විය පිපාසෙට කොට මෙත් ඇඳ ඇතිරිලි ඇති මෙමාට පණ යන්නට විය පළු වීර ගස් යට Thank you. අද තුම්පත් කතා අන්දරේ වටා කරුණ ඉදිරිපත් කළෝ කොහලංකල උඩමලල සීමන් මුතුකුමාරන උඩමලල පියසේන දෙවුන්දර සෞරි සිල්වා ජීජීඑස් ගම්හේවා කවිදායනා සසි පෙරේරා සමග විජේරත්න වරකාගොඩ අදත් තුම්පත් කතා නිර්මාණයකට ඉදිරිපත් කළේ ජේ බිබිසානායක නිෂ්පාදනය රාජා ධර්මපාල 1981 වසරේ පෙබරවාරි මාසයේ 16 වන දින ප්‍රචාරය කරන ලද අන්දරේ කියූ කවි පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේද රාජා ධර්මපාල මහතා නිෂ්පාදනය කළ තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙනනවා. නිරීක්ෂණ පුස්තකාලය ඇසුරෙන් ඔබ වෙතගෙන ආවේ සුරේකා පෙරේරා